තෙරුවන් සරණයි මට මට ඔබ වහන්සේ වාරයේ උතුමයන් වහන්සේ එක්ක මට සුළු වේලාවක් ධර්මය ගැන පොඩි ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්ද කතා කරමු අදමයි මට ආර්යයන් වහන්සේගෙන් දැනගන්න පුළුවන්ද මම ඊට සාකච්ඡාවකට කන් දුන්නා එක මහත්මියක් සමග එතනදී ඔබ වහන්සේ කියන ඔබ වහන්සේ කියනවා මේ ඒ කියන්නේ අජ්ජත්‍යයත් බහිජත්‍යයත් අතර මෙන්න මේ නබුක ගැට ගැහිම මේක පොඩක් පුහුණු වෙන්න ඕන කියන එක. කියන්නේ මේ මේ බාහිරෙන් දකින රූපයත් මෙතන ඇති වෙන නාමයත් අතර මේ ගැට ගැසීම අපි එතන පුහුණු වීමක් යම්කිසි පුහුණු වීමක් එහෙම නැත්නම් මට තව ගැටලුවක් තියෙන මේ සිතිවිල්ලේ උදේවැය දකින්නවා කියන තැන මෙන්න මේ වය කියන මොහොත ඉතා සියුම්ව දකින්නේ කොහොමද කියන එක. අවේනි ප්‍රශ්නේ සුද්දේ මේ මොකක්ද මේ ඔව් මේ අජත්‍ය බහිජත්‍ය අතර මේ සිදුවෙන ක්‍රියාවලිය මේ දෙකම දෙයක් නැත කියන එක අ වහන්සේ එතනදී විස්තර කරා මේක මොහොතක් ඒ කියන්නේ යම් කිසි කාලයක් අරගෙන මේක යම් පුහුණු වීමක් කරන්න ඕන කියන එක. අන්න ඒ පුහුණු වීම කියන එක මට තව චුට්ටක් විස්තර කරලා දැනගන්න පුළුවන් මේ කොයි විදිහටද අපි ඇත්තටම සිද්ධ වෙන්න ඕන කියන එක. ඒක ඇත්තටම ටිකක් දීර්ඝ දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න ඕනනේ. දැන් ධර්ම දේශනාවකින්ම සවන් දෙනවා නම් තමයි හොඳ මොකද ඒක දීර්ඝ පැහැදිලි කිරීමකට යන්න ඕනේ. හඳමයි එහෙම එහෙම දේශනයක් එහෙම දේශනයක් අපිට ඉදිරියේ ඉදිරිපත් කරනවා. දැන් මෙතන වැදගත් වෙන්නේ ඔබතුමියටනේ මේ ඔබතුමිය පුහුණු වෙන විදිහනේ දිනු කරගන්න ඕනේ. අපි අපි ප්‍රතිපදාව ගැන සිතෙන් මෙදෙන ආකාරයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්ත්වයේ වෙනකම්ම පැහැදිලි කරන අනෙක් එකට පැය ගණන් යනවනේ ඒ පැහැදිලි කිරීමට එහෙමයි දැන් ඔබතුමිය කොහොමද දැන් කොච්චර කාලයක් මේ සිත දකින්න එක කරනවද එහෙමයි මම ඇත්තටම මම පුහුණු වුණේ අනුස්සති මේ සිතිවිල්ල එනකොට මේක රාග දේශ මොහ සිතිවිල්ලට අනුස්සති අනුස්සතිය මගින් ඒ සිතිවිල්ල ඉවත් කරගැනීම තමයි මම පුහුණු වෙලා තියෙන්නේ. ඒතර මම දසානුස්සති විදිහට පුහුණුනේ. ආ සතර අනුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති ඔය හතරේ චතුර ආරක්ෂා කියන තැන. එතකොට එතනදී එතනදී ඇති ඇත්තටම අපි දැන් රාග සිතිවිල්ල, දේශ සිතිවිල්ලක්, මෝහ සිතිවිල්ලක් හඳුනාගෙන ඒ ඒන සිතිවිල්ලට අනුව අනුසතිය දාලා ඒන සිතිවිල්ල ප්‍රහාණය කරන එකයි මේකයි පුහුණු වෙගෙන ආවේ. වහන්සේගේ ධර්ම දේශන ඇත්තටම අහන්න අරගෙන තම සතියයි දෙකයි ඒකෙදි මම ගොඩාක් අත්දැකීම් මට හුඟක් දේ ලැබුණා. ඒකෝද මට හුඟක් අවශ්‍ය වුණා ඊයේ අර ඒ අදයි ඒ පළ කරපු දේශනා දෙකේ මෙතන ඊට වඩා ළඟ ළඟ ඉතා සියුම්ව දකින්න පුළුවන් අවස්ථා තියෙනවා කියන එක. දැන් අපි එතන සිතිවිල්ල වෙන් කරගන්න ඕනේ රාග සිතිවිල්ලක්, දේශ සිතිවිල්ලක්, මොහ සිතිවිල්ලක් කියලා. එහෙම නැතුව මට මෙතනදි වැටහුණා මේ හැම තැනදීම සංකාරයක් සිද්ධ කරනවා කියන එක. ඒ කියන්නේ රාග, දේශ, මොහ නෙවෙයි ඒ කියන්නේ අපි ඇත්තටම බාහිරේ යමක් තියෙනවා කියලා දකිද්දිම අපි ඇල්ලිලා සංකාරයක් කරගෙන ඒක නිසා මේ හැම මොහොතකම හැම මොහොතකම අවදියෙන් සිටීමට අනේ එතන මට ඉතා සියුම්ම මෙතන අල්ල ගන්න. ඒ කියන්නේ ඒ කියපු අදහස හරි. ඔව් මොහොතේම ෂණයක් ෂණයක් පාසා. ඒ කියන්නේ සතර ඉරියව්වෙම හැම මොහොතෙම මේ සිත දකින්න අවශ්‍යතාවය තියෙනවා. හැබැයි මෙතනදී ඇත්තටම සිද්ධ වෙන දේ තමයි අපේ අපේ සිතට සිහිය පිහිටවීමක් තමයි සිද්ධ වෙන්නේ. සිත අපි අතහබුත ඥාණයෙන් දැකීමක් සිද්ධ වෙන්නේ. මේ ඇත්තම වචනේම හරි යෝනිසෝ මනසිකාරය කියන්නේ යෝනි කියන්නේ ආරම්භයේ ඇති වෙන තැන. ඇති වෙන තැනට සිහිය පිහිටවන එක. ඒ කියන්නේ අරමුණ. මේ මොකටද එන අරමුණ. ඒක තමයි මූලේ ඇති වෙන තැන. එතනටම යෝනිසෝ මනසිකාරයට එතන යථාභූත ඥාණයෙන් සත්‍යය දකිනවා. දැන් අපි අනුසෝතය තුළ සිද්ධ වෙලා තියෙන රැවටීමනේ. අපිට ලෝකයක් තියෙනවානේ. අපිට දැන් මේ ලෝකේ ඇත්ත වෙලානේ. අපි ටීවී එක දිහා බලාගෙනත් අඬන්නේ අපි ටීවී එකේ අපේ සිතේ හැදෙන ලෝකේනේ අපි ජීවත් වෙන්නේ බාහිර එක නෙමෙයිනේ. අපි ටීවී එක දිහා බලාගෙන අපිට සැප දුක් වෙනවා කියන්නේ අපිට සාමාන්‍ය ජීවිතේදිත් එන්නේ ඒ විදිහටමනේ. ඒ කියන්නේ සිතක නෙමේක බාහිරක නෙමෙයිනේ. තමන්ගේම සිතේම තමයි ලෝකෙම වෙන්නේ. චිත්තේන නියති ලෝකේ. එතකොට ඒක අපි බාහිර බාහිරක් කියලායි අපි ඒ උනාට හැමෝටම හිතන්නේ. අපි හැමෝටම රැවටිලා තියෙන තැන තමයි විඥාන මායාව තමයි වෙන් කරලා පෙන්නනවා නෑ මෙතන මේ මේ මේක මේ මේ පේන්නේ එක කියලා. මේ පේන්නේ හිතන එක කියලා. එහෙමයි. නමුත් අපිට පේන්නේ හිතන දේ නෙමෙයි. අපිට පේන්නේ අපිට පේන්නේ වර්ණයක්. අපිට ඇහෙන්නේ ශබ්දයක්. නමුත් අපි හිතන්නේ මෙතන කපුටෙක් එහෙම නැත්නම් අපි හිතන්නේ මෙතන මොකක් හරි දෙයක් ගැන අපි චිත්ත චිත්තයක් ඇසුරු කරන්නේ චිත්තයක හැමතිස්සම වටිනාකමක් තියෙනවා අගයක් තියෙනවා ඒ අගය තුළ තමයි අපිට දුක ඇති කරලා තියෙන්නේ එතකොට මේ මේ මිම්ම මේ මාන්නේ මම මමංකාරය එහෙම නැත්නම් මේ මේ අපිට හැදලා තියෙන මේ මේ අගේ තමයි ඇත්තටම මේ මේ දුකට හේතු වෙලා තියෙන්නේ. දැන් සමුදය කියලා කියන්නේ අපි බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය දුක නිවීම සඳහා. එහෙමනම් මෙතන සමුදය තමයි වැදගත්ම තැන තියෙන්නේ. එතකොට සමුදය තමයි අතරම මේ අපිට අපිට මේ දෙයක් දෙයක් කරන පෙන්නන එක. මෙතන මිරිසේ පුටුව අඳන් එහෙම නැත්නම් දරුවෝ අම්මා තාත්තා ගෙවල් දොරවල් දුව පුතා නැත්තම් මේ ඉර හඳ පෘථුවිය ලෝකය කියලා අපිට මේ කියන හැම වචනයක්ම දෙයක්. ඒ වචනේ තමයි අපි පරිශීලනය කරන්නේ. අපි වචනයක් කියන්නේ දෙයක්. වචනයක් කියන්නේ සංකාරයක්. වචනයක් කියන්නේ සම්මුති නාමයක්. එතකොට මේ අපි භාවිතා කරන්නේ අපි අපි ඇසුරු කරන්නේ අපි දන්නේ මේ අපිට බෑ ඉන්හිහා දෙයක් අපි ඉන්හිහා දෙයක් දන්නේ නැහැ. අපිට දෙයක් පේනකොටම අපිට පේනවා එළියේ අපි දෙයක් තමයි පේන්නේ. අපිට පේන්නේ අපිට දැන් මේ අරමුණු හැමතිස්සෙම මේ සිතේ ස්වභාවය තමයි අරමුණු එනවා යනවා. අරමුණු නැත්තක් මේ සිතේ දකින්න ලැබෙන්නේ නැහැ. චිත්ත වීති වලත් අපිට පේන්න ලැබෙනවා. හැම මොහොතෙම සිතට අරමුණු එනවා යනවා. ඒ අරමුණු අපේ අසකන දිවනාසය කය මන කියන ආයතන වලින් ගොඩනැගෙන ద్వාර වලින් එන අරමුණු. ඒකට ඒ අරමුණු තමයි අපිට මේ දුකෙන් මිදෙන්නත් දැන් අපිට මේ සලායතන නිරෝධයට තමයි යන්නේ. අපි ඒක හඳුන ගන්නවා. එහෙමනම් අපිට මේ සලායතන වලින් හැදුණු ලෝකේ බොරුවක්. සත්‍යයක් නෙමෙයි. ඒක මායාවක්. විඥාන මායාවක්. එහෙමනම් මේ සිතට අරමුණ එන තැනව දැකිය යුතු වෙනවා. මේ සිතට අරමුණු එන තැනම අපි සත්‍ය දැකිය යුතු වෙනවා. දැන් අරමුණක් එනකොට මේ සිතට ඒ අරමුණ එන්නේ අපිටම නිමිත්තක් නෙමෙයි තියෙන්නේ. මේක නිමිත්තක්. ඒ කියන්නේ අරමුණ දෙයක් කියනවනම් ඒක නිමිත්තක්. අරමුණ වචනයකට යම්කිසි වචනයක් නම් අපි දකින්නේ අපිට වචනයක් නම් හම් වෙලා තියෙන්නේ ඒක සංකාරයක්. සංකාර කියන්නේ සිත්යක්, සිතුවිල්ලක්. ඒ කියන්නේ දෙයක් ඔක්කොම එකමයි මේ අදහස. නිමිත්තක්. එහෙමනම් මේ නිමිත් නිමිත්ත මේ මේ මේ නිමිත්ත තියෙන තැන දෙයක් තියෙන තැන එතන ඇලෙන ගැටෙන ස්වභාවයක් තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. අපිට අපිට ඇසුරු කළ පුරුදු දෙයට අපි ඇලෙනවා. අපිට නුහුරු නුපුරුදු දෙයට අපි ගැටෙනවා. අපිට පුරුදු තියෙනවා. අපි අපි අපි අපි මේ මේ අර මේ ලෝකෙ බිහි වෙලා පුංචි දරුවගේ ඉඳන් ගත්තොත් මේ ආයතන ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ಜಾති කියන තැනින් අපි දැක්කොත් මේ ඇස ප්‍රසාදවත් වීම තුළ දෙයක් හටගත්ත පළවෙනි අවස්ථාවේ ඉඳලම මේ වෙනකම්ම අපිට ඇසුරු කරපු ඒ සංඥා තියෙනවා. ඒ සංඥා ඒ ඒ ඒව තමයි අපි ඇසුරු කරන්නේ. පෙර සංඥා නව සංඥා නැවත නැවත විපරිණාමයකට ලක් වෙනවා. අபிසංකරණයකට ලක් වෙනවා. ඒවම තමයි අපි ඒ වුණාට මේ නැවත නැවත ඇසුරු කරන්නේ. මේ මේ මේ නිසායි අපිට ආත්ම දෘෂ්ටියක් තියෙන්නේ. එහෙමයි. එහෙමනම් අපිට මේක මේක දැන් අපි මේ සත්‍ය දකිනවා නම් අපි මේ මොහොතේ මේ මේ මොහොතේ එන සිත දකින්නම ඕන. මේ මොහොතේ මේ මොහොතේ එන සිත දකිනවා කියන්නේ මේක මුලින් තමයි පොඩ්ඩක් අපහසුවක් තියෙනවා. මේක ටිකක් අර අමාරුයි වගේ හිතෙනවා. මේක අර වීරියකින් බලන්න ඕනේ මේ සිත දකින්න ඕනේ කියන තැනක තියෙනවා. නමුත් අර අපිට හුරු නැති නිසා අපේ අනුසෝතය තුළ සිතට රැවටිලා සිත කියන කියන දේම කරගෙන යන නිසා තමයි අපිට මේක අමාරු. අපිට මේක වීරයක් ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒකයි සද්ධා වීරය. සද්ධා කියන්නේ සත්‍ය දකින්න එකනේ. වීරය කියන්නේ අපි හිත එන අරමුණේ සත්‍ය දකින්න ගන්න වීරය. එන අරමුණ දකින්න ගන්න වීරය. එතකොට ඒ තුළ තමයි අපිට මේ සද්ධා වීර සතිය හම්බ වෙන්නේ. ඒ සතිය අනිමිත්තයි. ඒ කියන්නේ සතිය මේ සිතේ සත්‍ය දැකලා මිදෙන සතිය. ඒ සිතේ සත්‍ය දැකලා මිදෙන සතිය ඒ තුළ උපදින සමාධිය නිමිති දැන් ප්‍රකට වෙන්නේ නැහැනේ. නිමිති අනිදස්සන වෙනවනේ. ඒ කියන්නේ දැන් පොත හම්බ වෙන්නේ නැහැනේ පොත බාහිර නැති බව දකිනවා සිතක් බව දකිනවා සිතෙත් පොතක් නැති බව දකිනවා එහෙමනම් එතන පොත හම්බ වෙලාම නැහැ. එතකොට වෙන්නේ අනිමිත්ත වෙනවා. එතකොට නිමිත්ත පොත කියන නිමිත්තෙන් මිදෙනවා. එතකොට එතන අනිමිත්ත ඒ අරමුණ අනිමිත්ත වෙනවා වගේම හැම සිතක්ම හැම අරමුණක්ම අනිමිත්ත බවට පත් මෙතන අනිමිත්ත බවට පත් කියන්නේ ශුන්‍යතාවය. ඒ කියන්නේ බාහිරිනුත් මිදිලා සිතිනුත් මිදිලා දැන් හැබැයි අරමුණු එනේවට වටිනාකම් නැහැ. මෙතන තියෙන්නේ වටිනාකම් නැතිකමයි. ඒ කියන්නේ රහ නැති වෙලා අරහත්ත්වයට යන්නේ. ඒ කියන්නේ රාගයට රාගය නෙමෙයි. රාගය කියන්නේ ඇලෙනවානේ. ද්වේෂය කියන්නේ ගැටෙනවා. ওই දෙකෙන්ම මිදෙනවා. ඒ කියන්නේ විතරාගේ විතදේශී ස්වභාවයට යන්නේ. ඒ විතරාගේ විතදේශී කියන්නේ රහත් ඒ අවසානයේ මේ සම්පූර්ණම රාගය නැතුණු තැනයි. නමුත් මේක මුලින්දම්ම ඡය වීම ශ්‍රීනාස්රව ආශ්‍රව කෙනේ ඡය වෙනවා. රාග දේශ මොහ ඡය වෙනවා. ඒ ඡය වෙන ගමනක් මේ දැකීම තුල සිද්ධ වෙනවා. මේ ඇත්ත දැකීම තුල. මෙතනදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. යමෙක් හිතනවා මේ සිත රාගසිතක් ඒ සිතට දුක සත්‍ය පෙන්නනවා කියලා ඒක වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. යමෙක් දැන් හිතනවා නම් මේ සිත ද්වේෂසිතක් ඒ ඒ ද්වේෂසිතට මම පෙන්නනවා කියලා මේ අනාත්ම සංඥාව පෙන්නනවා කියලා ඒක වෙන්නේ නැහැ. මේක මේ රාග දේශ මොහ සිතක් මේකට අනිත්‍ය සංඥාව පෙන්නනවා කියලා. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි රූපය ඇත්ත වෙලා. දැන් එයා රාග දිශ පෙන්නන්නේ මොකටද එයා රාගය ඇති උනේ? පොතටද? එහෙනම් පොත ඇත්ත වෙලා. දැන් එයාට මොකද්ද සිතේ එන්නේ? අපි හිතමු ගෑල් ළමෙක් කියලා, පිරිමි ළමෙක් කියලා. අපි හිතමු ඒ මොනවා වුණත් එයා ඒ කෙනෙක් හම්බෙලානේ. ඒ කෙනා හම්බෙලා ඒ කෙනාටනේ මේ රාගය දේශය ඇති වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් දෙයකට එහෙම නැත්නම් කෙනෙකුට මොනවා හරි නිමිත්තකට. එහෙනම් නිමිත්ත නිමිත්ත ප්‍රකට වූ නිමිත්ත ඇත්ත වුණු තැන නිමිත්ත ප්‍රකට වුණු තැන අනිමිත්ත සමාධියක් උපදින්නේ නැහැ. ධර්මයට පටහැනි. එහෙමයි. ඒක ප්‍රතිරූපකයක් වෙනවා. ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ සිත දමණය සිත ඇත්තටම මේ මේ බැලීම තුල සිතේ රාග දේශමව බැලුවා කියලා වුණත් ඒක තුලත් ඇත්තටම මේ අර තුනී වීමක් සිද්ධ වෙනවා. තදාංග වශයෙන් යටපත් කිරීමක් සිද්ධ වෙනවා. මොකද සිත දැන් මේ දැකීම තුළ සිද්ධ වෙනවා. නමුත් ඒක සමුච්ඡේද ප්‍රහාණයක් නෙමෙයි. ඒකෙන් නිවැරදි නිවන් මාර්ග නෙමෙයි. ඉතින් නිවැරදි නිවන් මාර්ගයට කටයුතු කරන්නේ නැතුව බාහිරෙන් අතපත ගෑවා කියලා නිවන් මාර්ග එයාට වැහෙනවනේ. එයාට ඒක හම්බෙලා නැහැනේ. එතන එතන ඒක සිද්ධ වෙන්නේ නැහැ. අපිට ගොඩක් මේ සමාජය තුළ දකින්න ලැබෙනවා විවිධාකාර විදිහට මේ සිත දැකීම කියන කාරණාවට එනවා. ඒකට හේතුව තමයි බුදුන් වහන්සේම දේශනා කරන සූත්‍රවල ස්කන්ධයේ උදේවය දැකීමමයි මහණෙනි නිවන් දැකීම සඳහා කළ යුතු වන්නේ කියලා. හැබැයි ස්කන්ධයේ උදේවය දැකීම කියන කාරණාවේදී තමයි බොහෝ අයට ඇත්තටම තණ්හක්කයෝ නිබ්බානෝ කියන එකත් බුදුන් වහන්සේම දේශනා කරනවා. මෙන්න මේ වචනවල එල්ලීලා තමයි මේගොල්ලෝ මේ තණ්හාව නැති කරනවා වගේ දෙයක් තමයි මේ මේ මේ විදිහට මේ මේ වචනය ගත්තාම වචනයක් විදිහට ඒක ඒක දැකලා නැහැ හරියට බුද්ධ දර්ශනය දැකලා නැහැ බුද්ධ දර්ශනය දැක්කොත් එහෙම පේනවා බාහිර දෙයක් නැති බව බුද්ධ දර්ශනය තුල තියෙනවා සිත හටගෙන නිරුද්ධ වෙනවා පවතින සිතකුත් නැහැ ඒ වගේම මේක සිතක චිත්ත ලෝකයක් කියන එක බාහිර එකක් නොවන බව මේක චිත්ත නියාමයේ බැලුවහම පේනවා චිත්ත නියාමයේ බැලුවහම පේනවා ඉතින් හරියට එයා දැක්කොත් ස්කන්ධ වෙන වෙනම දැක්කොත් එහෙම නැත්නම් සතර සතිපට්ඨානය තුලින් දැක්කොත් කාය අනුපස්සනාව දැක්කොත් වේදනා අනුපස්සනාව දැක්කොත් චිත්ත අනුපස්සනාව දැක්කොත් එතකොට යාට තේරෙනවා මේ ආයතන වලට අයිති නෑ මේ මේ මේ දැන් මනෝවිඤ්ඤාණයට ගෝචර වන දේ මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම විතරයි මනසට අරමුණු කරන්න බෑ මේ ආයතන වල ඒ කියන්නේ උදාහරණයක් කියනවා නම් බඩකින්නේ එන්නේ සිතට නමුත් සිතට බත් කන්න බැහැනේ. එහෙමයි. බඩගින්න එන්නේ සිතට. ඒක මනෝවිඤ්ඤාණයටයි එන්නේ. නමුත් සිතට බත් කන්න බැහැනේ. එහෙමයි. සිතට වතුර තිබහා ආවට අපි වතුර තිබහා කියනකොට අපි දන්නවා මේක දැන් මට මෙහෙම මෙහෙම සිතක් ආවා කියලා. නමුත් අපිට සිතට වතුර බොන්න බෑනේ. ඒක ආයතන වල කෘත්‍යයට මම මේ සිතට අරමුණු කරන්න බෑ. සිතට අරමුණු කරපුවා ධම්ම විතරයි. මෙන්න මෙතනින් තමයි අපිට පේනවා එහෙමනම් මනෝපුබ්බංගම ධම්මා සියල්ලම සිතමයි. සිතෙන් පිට බාහිරට මේ සිතට යන්න බැරි බව. එහෙමනම් අපි සිත ඇතුලේ ලෝකයක ජීවත් වෙන බව. එහෙනම් අපි බාහිර අපිට අපිට මේ සිතට අපි ඇත්තටම අපි හීනේ හීනෙත් අපි සැපදුක් විඳිනවා. අපි ටීවී එක දිහා බලලා සැපදුක් විඳිනවා. අපි ඇත්තටම මේ පේන දේත් සැපදුක් විඳිනවා. ඒක විඳින්නේ අපි සිතේ. බාහිරෙන් නෙමෙයි. දැන් බුදුන් වහන්සේ පෙන්නනවානේ බාහිර දරුවා මැරෙන එක දුකයි. ඒක සිද්ධාර්ථ තාපසතුමා දැක්කා. සිද්ධාර්ථ තාපසතුමා දැක්කා අපි ගොඩක් දේශනාවල කියනවා අහන ලැබෙනවානේ සතර පෙර නිමිති දකින්නකොට කියනවානේ චන්න මමත් මහලු වෙනවද? ඔව් ස්වාමීනි ඔබත් මහලු වෙනවා. චන්න මමත් ලෙඩ වෙනවද? ඔව් ස්වාමීනි ඔබත් ලෙඩ වෙනවා. දැන් මේ කතාවලින් අපිට පේන්නේ මේ බාහිර දුක බුදුන් වහන්සේ සිද්ධාර්ථ තාපසතුමා විදිහට බුදු වෙන කලනුත් තිබුණා. ඒක නෙමෙයි. ඒ කියන්නේ දරුවා මැරෙන දුක දුක. නමුත් ඒක බාහිර දුක. බාහිර දරුවා මැරෙන දුක. නමුත් අපි මේක සිතේ සිතේ දරුවා ඉන්නවා. දැන් අපේ අම්මලා දරුවා මැරුණත් මාස ගණන් අඬනවා. ඒකට හේතුව හිතේ දරුවා ඉන්නවා. හිතේ දරුවා ඉන්නකන් දුකයි. අර දුක මේ දුක සත්‍ය. හිතේ දරුවා ඉන්න එක. නමුත් බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ මේ දුක දුක සත්‍ය දෙකම නෙමෙයි. දුක්ඛ ආර්ය සත්‍ය ආර්යවරු දකින්න දෙයක්. ආර්ය කියන්නේ නාම රූප දෙකෙන් මිදුණු තැන. බාහිරෙන් මිදිලා සිතිනුත් මිදුණු තැන ස්කන්ධ දුක්ඛ කියන කියනවා. දුක නොවන දුක දරුවෙක් කියන දෙයක් හම් වෙන්නේ නැහැ. මේ ස්කන්ධය දකින තැන දරුවෙක් හම් වෙන්නේ නැහැ. ස්කන්ධය දකින තැන හැඩතල හැඩතල වලට බාහිර හම් වෙන්නේ නැහැ. මේ වේදනා සංඥා සංඛාර මේ ස්කන්ධයේ මගින් විඥානයේ අවසානයේ සංඛාරනේ විඥාන වෙන්නේ. එහෙමනම් මේ සංඥාවනේ එන්නේ පෙර සංඥා නව සංඥා. හැබැයි මේ සංඥා විඥානේ බාහිරට අයිති එකක් නෙමෙයි. බාහිර දකින එකක් නෙමෙයි. බාහිරෙම එකක් නැහැ. සිතත් එහෙම දෙයක් නැහැ. සිතේ පොතක් නැහැ වගේ. සිතේ දරුවෙක් ඉන්නවද නැහැ. සිතේ පොතක් තියනවද නැහැ. එහෙමනම් බාහිරට අයිතිත් නැති සිතෙත් නැති තැන මේ ස්කන්ධය දරුවෙක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැති දුකක් තියෙනවා. අන්න ස්කන්ධ දුක්ඛ. බාහිර දරුවා මරණ දුක දුක. සිතේ ඉන්න දරුවා ඒ ඉන්න කන දුක දුක සත්‍ය දුක ආර්ය සත්‍ය කියන්නේ දරුවෙක් හමු නොවන තැන තියෙන මේ දුක නොවන දුක. දරුවෙක් හමු වන්නේ නැහැ. ඒ ආර්යවරු දකින දුක. ආර්ය භූමිය කියන්නේ නාම රූප දෙකෙන් මිදුණු තැන. එහෙමනම් අපි මේ සිතට එන අරමුණේ මොහොතෙම දකින්න ඕනි. එයයි විය යුත්තේ. අපි ඇත්තටම වෙන දෙයක් අල්ලගෙන අපි හිතමු දැන් අපි අපි හිතනවා දස අනුස්සති දස කසීන. දැන් ඔබතුමී ඒ ගැන කතා කරානේ. අන්න එතන පොඩ්ඩක් අපි පෙන්වලා දෙන්න ඕනි කමක් තියෙනවා. මේ දස අනුස්සති දස කසීනවල සමතේ නේද වැඩෙන්නේ. හොඳට බලන්න බුදු රූපයක් දිහලා ඉස්සරහින් මේ බුද්ධානුස්සතිය වඩනකොට බුදු රූපේ දිහා බලලා නැවතත් ඒ සිතින් ඒ ඒ ඇස් දෙක පියාගෙන ඒ රූපේ දකින්න දරන උත්සාහය උග්ඝා නිමිත්ත පටිභා නිමිත්ත මේ පටිභා නිමිත්ත තුළ උපදින සමාධිය සිත විසිරෙන්නේ නැහැ ඒක ඇත්ත උග්ඝා නිමිත්ත වඩන තැන සිත විසිරෙන්නේ නැහැ හැබැයි ඒක සමතේ සමතේ තුළ නිමිත්තක් තියෙනවා ඒක නිමිත්තක හිත පිහිටව ගැනීමයි සමතය කියන්නේ. සිත විසිරෙන්නේ දියුණුවක්. නමුත් ඒක සමතයයි. සමතය තුල නිමිත්තක් තියෙනවා අනිමිත්ත සමාධියක් එතනත් උපදින්නේ නැහැ. ලෝකේ ඇත්ත වෙලා. ලෝකෙන් මිදිලා නැහැ. ඇහෙනවද? එහෙම එහෙම. ඔව් ලෝකේ ඇත්ත වෙලා ලෝකෙන් මිදිලා නැහැ. විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කායේ කායානුපස්සී විහෙරති විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං වේදනා වේදනානුපස්සී විහෙරති විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං චිත්තේ චිත්තානුපස්සී විහෙරති විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. එහෙනම් විනය්‍ය ලෝකේ ලෝකෙන් මිදෙනුත් විතරයි දුකෙන් මිදෙන්නේ. ලෝකේ තියෙනකන් දුක තියෙනවා. මේක බුදුන් වහන්සේ දැක්කා බුදුන් වහන්සේ මේ අබිනිෂ්ක්‍රමණය තුල බුදුන් වහන්සේ මේ දුෂ්කර ක්‍රියා කරපු කාලෙදී බලනකොට පස්සක තවස රූප ධානවල හිටියා අරල්කාරාම අරූප ධානවල හිටියා නමුත් ඒ හැමතැනම කෙනා හිටියා බුදුන් වහන්සේට තේරෙන පස්සක තවස ගාව ඉන්නකොට රූප ධානවල ඒ හිටියට එතන කෙනා ඉන්නවා බුදුන් වහන්සේ ඊට පස්සේ බැලුවා අරල්කාරාම උද්දකරාම පුත්‍ර ඒ ඒ ගුරුවරු ගාවට ගියා මේ සත්‍ය සොයාගෙන යන ගමනේ. නමුත් එතනත් කෙනා ඉන්නවා. ආකාසනාසනේ අරූප ධානය පළවෙනි එක ගත්තත් ආකාශය තුල තමන් ඉන්නවා. ඔක තමයි ලෞකික ධානවල ස්වභාවය. ලෞකික ධානවල කෙනා නැති වෙන්නේ නැහැ. ලෞකික ධාන සෑම එකකම කෙනා ඉන්නවා දුකෙන් මිදෙන්නේ කෙනා ඉන්නකම්. බුදුන් වහන්සේ මේක දැක්කා. ඒක නිසාම තමයි බුදුන් වහන්සේ මේ මේ ආයගාවෙන් දුකින් මිදීම සිදුවෙන්නේ නැති බව අවබෝධ කරා. බුදුන් වහන්සේ තේරුම් ගත්තා මෙතන සිටීමෙන් පළක් නැහැ. මේ මම ඉන්නවා තාම. මම ඉන්නකම් මට දුක තියෙනවා. මේකෙන් මිදෙන්න නම් මම නැති වෙන්න ඕන. අන්න එතනදී බුදුන් වහන්සේ අවබෝධ කරා මෙතන එහෙමනම් මේ සත්‍ය සිතට මේ මම කියන සිත දකින්න ඕනේ. මේ සිත නේද මේ. සිතෙන් මිදෙන මගක් තියෙන්න ඕනේ. එහෙමනම් අන්න බුදුන් වහන්සේ සිත හැදෙන හැටි හෙව්වා. විමර්ශනය කරා. ආර්ය පරිශ්‍රණයට යොමු වුණා. අන්න එතන තමයි පටිච්ච සමුප්පාද විහරණය බුදුන් වහන්සේ මෙනෙහි කරන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන මේ හැදෙන රටාව සිත හැදෙන රටාව සිත හැදෙන රටාව තමයි ওই පටිච්චසමුප්පාදය තුළ අපිට පේන්නේ එතනදී අපිට පේනවා අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා තණ්හා උපාදාන භව මේක යන ගමන මේ සිතට එන අරමුණයි මේ කියන්නේ හොඳට බලන්න සිතට අරමුණක් එනකොට ඒ සිතට එන අරමුණ ඇත්තවීම අවිද්‍යා පත්‍ය සංඛාරා ඒ කියන්නේ මේ දැන් පොත පොත කියන උදාහරණේ ගත්තොත් සංඛාරයක් පොත කියන්නේ ඒක පෙර සංඥා නව සංඥා අවිද්‍යා පත්‍ය සංඛාර ඒ සංඛාර නිසා තමයි පොත කියන විඥානේ මේ අරමුණ එන මොහොතේ දැක්කේ අන විඥාන පත්‍ය නාම රූපේ ඒ නාම බාහිර රූපෙට මේ නාම ගැට ගැසීම තුල හටගත් විඥානේ ඒ තුල එතකොට බලන්න එතන නාම රූප පත්‍ය සලායතනේ හදාගත්ත එක ආයතන පත්‍ය පස්ස ඒකයි මනසට ඒ මනෝ විඤ්ඤාණයට යන තැන එතරයි පස්ස පච්චා වේදනා ඒ වේදනා විඳ හැඩතලේ එතකොට බලන්න බාහිර පොත තියනවා කියලා ගත්තොත් වේදනා යම් වේදේතිතං සංජානාති අන්න හඳුනා ගත්තොත් ඒ යම් වේදේතිතං සංජානක සංජානතං විතක්කේති යම් විතක්කේති තම් විජානාති කියන්නේ බාහිර මේ මේ මේ එන වේදනා කියන්නේ මෙතනින් එන ස්පර්ශයෙන් එන අරමුණට එන මේ මේ මේ නිමිත්ත එනකොටම එන හැඩතලේ. ඒ හැඩතලේ කිරණයක්. ඒ කිරණය තුල තිබුණේ නෑ පොත කියන එක. නමුත් තමන්ගේ සිත මේ මේ පොත කියන එක හැදුනේ තමන්ගේම සිතෙන්. බාහිර ආපු කිරණ නෙමෙයි. පටික සම්පස්සේට අදිවචන සම්පස්සයක් සිතුවිල්ලක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එන්නේ කිරණයක් ප්‍රසාද වෙන්නේ. චක්කු ප්‍රසාද මේ කතා කරන්නේ. එතකොට ඒක චක්කු ප්‍රාසාදයෙන් ආලෝක හැඩතලය නිසා එන කිරණයට අපි සිතුවිල්ලක් දකිනවා පොත කියලා. නමුත් බාහිර පොත කිව්වේ නෑ පොත කියලා. අපි කියන්නේ පොත කියලා. එහෙනම් ඒක අපි හදාගත්ත දෙයක් රූප සංඥාවක්. බාහිර තියෙන රූපයක් නෙමෙයි. අපි හදාගත්ත දෙයක්. රූප සංඥාව. අන්න ඒක තමයි මේ ධර්මය තුල පැහැදිලි කරන්නේ. ඔබට දකින්න ලැබෙනවා මේ සූත්‍ර තියෙනවා මහා නිදාන සූත්‍රයේ මදුපිණ්ඩික සූත්‍රය මේවා දකින්න ලැබෙන සලායතන සූත්‍රය මේ හැම එකකම මේ එකම විදිහට මේ ටික දකින්න ලැබෙනවා මේ හැදෙන හැටි යම් වේදේති සංජානනාති මේ විඳ හැඩතලයයි දැනගන්නේ සංජානාති යම් සංජානනත්තම් විතක්කේදී ඒක තමයි පෙර පෙර සංඥාත් එක්ක ගැලපෙන්නේ ගැලපීම මේ මොහොතෙමයි සිද්ධ වෙන්නේ මේ මොහොතෙම මේ මේහා හැඩතල කලින් තිබුණු ඒ හැඩතල දරුත් වෙනවා ඒ ශබ්ද එනවා ඒ සද්ද කලින් තිබුණු සද්ද තමයි පොත ආ දැනුත් වෙනවා පොතේ එන හරි පොත කියන අන්න විඥානය දැන ගැනීම යම් වේදිතං සංජානාති යම් සංජානතා විතක්කේති යම් විතක්කේතම් විජානාති අන රැවටුණා බාහිර තියෙන පොත කියලා. එහෙම වුණොත් එතන භවය හැදෙනවා පොත කියන දෙයක් හැදෙනවා. එහෙම භවයක් තිබුණොත් ඇතිවීම නැතිවීම තියෙනවා. උදේ වැය තියෙනවා. ඒ කියන්නේ පොත හටගත්තා කියන තැන සමුදේ එතන පොතේ නිරෝධය දැක්කේ නැති තැන එහෙනම් උපාදානය සිද්ධ වෙනවා. එහෙම වුණොත් තණ්හාව ඒ කියන්නේ ඒකට ඇලෙනවා එක්ක ගැටෙනවා. රාග දේශ මොහ තියෙන තැන තණ්හාව. ඒ තණ්හාව තියෙන තැන උපාදාන තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච. එහෙම වුණොත් පොත නිසා යාට එක්ක ඒ පොත නිසා යාට පින් කරගන්න පුළුවන් පව් කරගන්න පුඤ්ඤාපි සංඛාරා අනේඤාපි සංඛාරා මේ මේ අපුඤ්ඤාපි සංඛාරා එහෙම නැත්නම් මේ පොත නිසා එයාට සසරක් තියෙනවා කර්මය සකස් වෙනවා ඒකට හේතුව තමයි එයා පොත හැදුණු තැන ඒ චේතනාව පොත කියන එක ඇත්ත වීම තුල ඒ ගත්ත ඒ තණ්හාව ඇතිවීම ඒ උපාදාන වීම තුල ඒ තුල එතන කර්මයට හේතු වෙනවා චේතනාහම් භික්කවේ කම්මම් වදාන ඒ තුල පොත පොතට නිසායට කියන කම්පණය ඇලීම ගැටීමයි කර්ම විශේෂයට එන්නේ එහෙමනම් පොත ඇත්ත වීම තුලයි සසර යන්නේ හැබැයි පොතේ මිදුණු තැන සසරෙන් මිදෙනවා මෙතනයි නිවන් මඟ තියෙන්නේ ඔබතුමිය ඇහුවා උදේවැය ගැන එතකොට උදේවැය ඥානෙ තියෙන්නේ ඔන්න ඔතනමයි ඒ කියන්නේ මේ මොහොතේ එන අරමුණේ සත්‍ය දකිනවා නම් ඒ දැකීම සමුදයයි. ඒ කියන්නේ උදයයි. ඒ පොත ඊට පස්සේ සත්‍ය දකිනවා නම් බාහිර නෙමෙයි සිතමයි කියලා සිතෙත් එහෙම දෙයක් නැති බව දකිනවා නම් එතන තියෙන්නේ අත්ගමේ. අත්ගමේ කියන්නේ වයඥානෙ. වයඥානෙ කියන්නේ Tamanට මේ මේ අරමුණු වෙනවා මේ පොත පවතින පොතක් නැති බව. පොත කියන දෙයක් එතකොට ඇත්ත වෙන්නේ නැහැ. පොතක් එතකොට උපකාර වෙන්නේ නැහැ. එතකොට මෙතන උදේ දකිනවා මෙතන වය තමන් තමන්ට වය ප්‍රකට වෙන්න ගන්න මේ ඥානෙටයි අවදි වෙන්නේ. ඥානෙ තුලයි මේ සකස් වෙන්නේ. මේ සිතුවිල්ලක් නෙමෙයි. පොඩි බාධා කිරීමක් කරන්න ආරයන් වහන්සේ එතනදී මම ඇත්තටම තේරුම් ගන්න හිටියේ වය වය කියන්නේ මේ ඇති වූ සිතුවිල්ලේ අවසානය කියන එක. දැන් ඇත්තටම එහෙම නෙවෙයි මෙතන තේරුම් ගත යුත්තේ. ඒ කියන්නේ සිතුවිල්ලක් පැවිල්ලා නිරුද්ධ වෙනවා, සිතුවිල්ලක් පැවිල්ලා ඉවර වෙනවා. ඒක තමයි මම මෙච්චර වෙලා තේරුම් ගන්න ගියේ. දැන් මට හොඳටම තේරෙනවා. ඒකට වැය කියන්නේ වෙනම වෙනම තැනක් කියන එක. ඔව් වැය කියන්නේ තමන්ගේ මේ සිත මේ පොත පොත හමු නොවන තැන වැය වැය දකින්නේ. ඒ කියන්නේ පොත පොතෙන් මිදුණා. පොතෙන් මිදුණා කියන්නේ වැය. ඒ කියන්නේ මේ ඇතවීම උදේ පොත ඇති වුණා පොත නැති වෙනවා කියන්නේ මොකයි? ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම දකින්න එකයි මේ සමුදේ දකින්නවා කියන්නේ. අත්තගමයේ දකින්නවා. ඒ කියන්නේ නැතිවීම දකින්නවා. පොතේ නැතිවීම තියෙන්නේ අතාවූත ඥාණයෙන් දැක්කොත් පමණයි. එහෙමයි. ඔහේ සිටවිල්ලක් වෙන්න ඔහේ සිටවිල්ලක් යනවා කියන්නේ නෙවෙයි. මේක ලෝකේ වෙන්නේ. මේක සවිතක්ක සවිචාර සමාධියක් තමයි අනිමිත්ත සමාධිය කියන්නේ. සවිතක්ක සවිචාර සමාධියක් කියන්නේ සත්‍ය දකින්නම ඕනේ. යථාභූත ඥාණය අවශ්‍යමයි. යථාභූත ඥාණය තමයි. ඒක තමයි දිට්ඨිය අර කියන්නේ. දිට්ඨියට පැමිණි කෙනා. දිට්ඨිච අනුපගම්ම සීලව. අන්නේ සීලේ. ඒ සීලේ තමයි සිතට එන අරමුණේ සත්‍ය දකින්න එක. එනේන අරමුණ දැකීම සීලයක්. ඒක තමයි ආරකාන්ත සීලේ. ඒක තමයි උපාදානයේ මිදෙන සීලේ. අරමුණේ සත්‍ය දැකලා මිදෙන සීලේ. එයයි ආර්යකාන්ත සීලය. එයයි ආර්යවරු දකින්න සීලය. ඒ සීලය තුලයි මේ ලෝකෙ මිදෙන්නේ. ඒ ඒ සීලය තමයි උදේවැය දකින්න සීලය. ඒ මායාව මහත් ඒතකොට දැන් මේ සිතිවිලි දෙකක් අතර සිතිවිලි දෙකක් අතර නැද යම් කිසි හිස්තනක් ඒක පෙන්වන්නේ ඇත්තටම ධර්ම පරයය තුළ අපිට පේන්නේ ওই චිත්ත වීති වල පෙන්නන භවංග චිත්තේ භවංග චිත්තේ පෙන්නකොට ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේක දැනුමක් විදිහට ගත්තොත් මෙහෙම දෙයක් තියෙනවා. දැනුමක් විදිහට. හැබැයි ප්‍රායෝගික පැත්තේදී වෙනස්ම විදිහක් තමයි අපිට දැනෙන්නේ. එහෙමයි. දැන් දැනුමක් විදියට ගත්තොත් පොතෙන් ඔබට දකින්න ලැබෙනවා භවාංග භවාංග උපච්ඡේද භවාංග චලන ඊට පස්සේ පංච ද්වාවර්ජන ඊට පස්සේ තමයි සම්පටිච්ඡන සම්තිර්ණ ඔත්තපන ජවන් ජවන් ජවන් ජවන් හතයි ඊට පස්සේ තමයි මේ චිත්ත වීති යන්නේ ওই විදියට ගලන්නේ. හරිනේ. එතකොට මේ ජවන් ජවන් ජවන් කියන්නේ සංකාර කරන එක. එතකොට සම්පටිච්ඡන සම්තිර්ණ කියන්නේ වේදනා සංඥා. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ එකම කතාවක් මේ තියෙන ස්කන්ධයම තමයි ඔය තියෙන්නේ. සිතක් හැදෙන හැටි. සිතක් හැදෙන හැටි චිත්ත වීති වලින් පෙන්වන්නේ. ඒකම තමයි ස්කන්ධේ වේදනා මේ මෙතන ස්කන්ධ වේදනා සංඥා සංකාර කියලා ගන්න ඒ ඒ ස්කන්ධේ පෙන්වන්නේ ඒකම තමයි. අතරම සතර සතිපට්ඨානය කියන්නේත් ඒකමයි. සතර සතිපට්ඨානය කියන්නේ ඒ ඒකම තමයි මේ කායानुපස්සනාව කියන්නේ රූපේ දකින එක. එතකොට වේදනා සංඥා දකින එක තමයි වේදනානුපස්සනාවේ දෙන වේදනා දකින්න එක. ඒතකොට සංඥා සංකාර මේ මේව හැදෙන හැටි දකින්න එක තමයි චිත්තානුපස්සනාව. එතකොට ඒක මේ සියල්ලම ආයතනෙම මිදෙන ආයතනෙම තියෙන්නේ අස කියන ආයතනේ කතාව ඔය තියෙන්නේ. අස කියන ආයතනේනේ මේ පොත හදන්නේ. ආයතන නිරෝධය නිබ්බාණය. ඒ කියන්නේ ආයතන දැන් ධම්මානුපස්සනාවේ තියෙන ආයතන නිරෝධය දකින්න ඇති. ඔය කම කතාව හැමතැනම ස්කන්ධයේ උදේවය දකින්න හැටි තමයි බුදුන් වහන්සේ ඔය ඔය විවිධාකාර අවස්ථාවලදී කෙනාට කෙනාට පැහැදිලි කරපු ආකාර තමයි පේන්නේ. එහෙමයි. ඒ කෙනාගේ දැන් තියෙන ඒ ප්‍රමාණයට තමයි මේ පැහැදිලි කිරීම අවබෝධ වෙන්නේ. කෙනෙකුට ගැඹුරු තැනින් අවබෝධ වුණාට කෙනෙකුට සරලව තමයි පැහැදිලි කරන්නේ බුදුන් වහන්සේ. එහෙමයි. ඒක මහා නුවණකින් දකින්න ඕනේ තැනක්. අපි උනත් දැන් මෙතනදී උනත් ඉදිරිපත් කරපු කාරණා ටිකක් පරයායට බරයි ගැඹුරුයි. එතකොට ටිකක් තේරෙනවා අඩුයි. ඔయిత වැඩිය හොඳට තේරෙනවා පේනවා නෙමේ හිතනවා වගේ සරල භාෂාවෙන් කතා කරනකොට. එහෙමයි. එතකොට සරලව තේරෙනවා සාමාන්‍ය සුනීත සෝපාක වගේ නැත්නම් රාහුල වගේ අර අවුරුදු 7 ළමයෙකුට මේ ලෝකේ ඇත්තක් නෙමෙයි පුතේ කියලා කියන්න පුළුවන් පුතේ මේක අපේ හිතේම වෙන්නේ කියලා. පුංචි දරුවෙකුට උනත් කියන්න පුළුවන් පුංචි දරුවාට ගොඩක් දේවල් ඔළුවේ නැහැනේ. අතීතයක් නැහැනේ ලොකු. ඉතින් අවුරුදු 7 දරුවෙක් සෝවාන් වෙන එක ඇත්තටම පහසුවෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඇත්තටම වෙන්න ඉඩකට වැඩි. මොකද අතීතයක් නැහැනේ ලොකු මෙමරි කැපැසිටි එකක් නැහැනේ. එතකොට මේ මේ දරුවාගේ සංඥා ගොඩක් නැහැනේ. සංඥා අඩුයි. අන්න සංඥා නිරෝධයක් මෙතන තියෙන්නේ. සංඥා සුසුමත්යක් කරා යන්නේ. එතකොට මේ පුංචි දරුවට කිව්වොත් එහෙම පුතේ මේ ලෝකේ බොරුවක් මේ තියෙන එක මේ අපිට මේ අපි හදාගත්ත දේවල් මේ නම් ඔක්කොම අපි මේ කතා කරන භාෂා ඔක්කොම බොරුවක් පුතේ මේ සේරම අපි දාගත්ත දේවල් පුතේ මේකේ අපි හිතන දෙයක් තමයි මේ සේරම තියෙන්නේ මේ බාහිර තියෙන එකක් නෙමෙයි. අපි හිතන්නේ මේ පන්දාකොලේ ගොඩක් වටිනවා කියලා එහෙම නැත්නම් ඒක නිකන් හිස් කොලයක්නේ. ඔන්න ඔය වගේ දරුවෙකුට මේක හරි සරලව කියන්න පුළුවන්. එතකොට ඒ පාරුවට ඇලෙන ගැටෙන එක අඩු වෙනවා. මෙතන වැදගත් වෙන්නේ අන්න එතන ඇලෙන ගැටෙන එක අඩු වෙන එක. ඒ කියන්නේ රහ නැති වෙලා අරහත්ත්වයට යන එක. එහෙම නැත්නම් තව විදිහකින් කියනවා නම් කම්පන චංචන අඩු වෙනවා. ඒ කියන්නේ බාහිරට තද උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ. තදින් බැඳෙන්නේ නැහැ. අන්න එතන මේ මෙතන නිරෝධයට යන තැන. ඒ කියන්නේ නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති පටිච්චසග්ගාන පස්සේ කියන තැන ඇත්තටම පහසු වෙන්නේ අත්ත හරහා මේ දක්ෂතාවය කියන්නේ කුසලයේ කියන්නේ කුසලයේ වඩනවා කියන්නේ ඇත්තටම මේ සිත සිතෙන් මිදෙන්න හැකියාව තියෙන එක. ඒක මම ආරණස මෙතන සංඥා නිරෝධයක්ද සිද්ධ වෙන්නේ සංඥා නිරෝධයක නිරෝධයක්ද සිද්ධ වෙන්නේ මෙතන ඇත්තටම සංඥාවේ තමයි සුකුමත්වේ කරා යන්නේ වේදනාවම තමයි සංඥාව කියන්නේ සංඥා වේදනාවේ ප්‍රකටව තියෙන සාධකේ සංඥාව වේදනාවේ සංඥාව වෙන් කරන්න බෑ. සංඥා දැන් අපිටම අපි හිතමු දැන් අපේ ඇහැට යම් කිසි දැන් මේ පැත්ත බලනකොට අපිට බිත්තිය පේනවා කියලා. දැන් බිත්තිය කියන එක දැන් ආලෝකයක් විදිහට ගත්තොත් සුදු පාටයි. දැන් ඇහැට එන්නේ සුදු පාට වර්ණයක්. දැන් හිත දැන් සිතින් තමයි කියන්නේ පෙර සංඥා මේ නව සංඥා මේ මේ වගේ හැඩතල කලින් ආපු ඒවත් එක ගැළපීලා තමයි බිත්තිය කියන සංඥාව වෙන්නේ. එතකොට මේ ආපු හැඩතලේ ආලෝකයේ නේද අපි මේ ප්‍රකාශ කරන්නේ සංඥාව බිත්තිය කියන එක. එතකොට වේදනාවම තමයි සංඥාව. වේදනාව ප්‍රකාශ කරන ක්‍රමයක් නෑනේ. අපි හිතමු දැන් ඕනම දෙයක්. ශබ්දයක් වුණත් ඒ ශබ්දය කියන්නේ විඳීමක්නේ. වේදනාවක්නේ. ඒක ඇවිල්ලා දැන් සෝත ප්‍රාසාදයේ සෝත ප්‍රාසාදයේ ගත්තොත් සෝත ප්‍රාසාදයත් එක්කම දැන් ඒකනේ ශබ්දයක් නෙතිනේ. ඒ ශබ්ද එක එක මට්ටන්නේ තියෙන දැන් කපුටගේ ශබ්ද, ලේනාගේ ශබ්ද, වාහනේ ශබ්ද එහෙමනේ. දැන් ඒව ඒ ශබ්ද වල වෙනස් කරන්නේ ඒ වෙනස්කමනේ විඳින්නේ අපි. ඒ විඳීමට සංඥාවක් දෙන්නේ මේ මේ වාහනේ මේ ලේන මේ කපුට කියලා. ඒක සංඥාව. සංඥාව එතකොට වේදනාවත් එක්ක වේදනාවේ ප්‍රකාශ කිරීමයි සංඥාව. වේදනාව සංඥාව දෙකක් නෙමෙයි. මේ එකක්වත් දෙකක් නෙමෙයි. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ එකකට එකක් මේ වෙන් කරන්න පුළුවන් ඒවා නෙමෙයි. එකම හැඩතලය එකම හැඩතලය තුළ ඒ සංඥාව කියන්නේ ඒකේ ප්‍රකාශය ඒක පෙර ඒ શબ્දේ පෙර ආපු શબ્දයක් මේ තියෙන්නේ. මේක ධ්වනියක්, කම්පනයක්, શબ્දයක්, සෝතේනේ. සෝතාපන්න වෙනවනේ. පටිසෝතේනේ. අනුසෝතේනේ. එතකොට මේක શબ્දයක්. මේ සිත කියන්නේ શબ્දයක්, ධ්වනියක්, තරංගයක්, ශක්තියක්. ඔය වචන ගොඩක් විතරයි. ඕක අවබෝධ වුණාම තේරෙනවා මේ මේක අර අපි ඔබ අහන්නේ නැති නේද? මුලින්ම සිත හැදෙන හැටි කියලා අපි දේශනයක් තියෙනවා. මේ අම්මගේ හැඩතලේ එනවා බාහිරින් අම්මා කියලා කියනවා. එතකොට මේ සොරාලේ කම්පනයේ බාහිර සද්දයට ප්‍රතිකම්පනයක් තියෙනවා. ඒක තමයි අපි අම්මා කියන શબ્ද මේ රූපයට ගැට ගැහිච්ච තැන චිත්තය කියන්නේ. චිත්ත ශක්තිය කියන එක අඳුන ගන්න ඕනේ. චිත්ත මේ මොහොතේ හටගන්න එකක්. විඥානය මේ මොහොතේ හටගෙන නැති වෙන එකක්. පවතින එකක් නෙමෙයි. එහෙමයි. එතකොට මුළු ලෝකෙම මේ මොහොතේ සකස් වෙලා නැති වෙනවා. එහෙමයි. මේ ක්ෂණික සිතේ. ධර්ම දේශනා හොඳින් ශ්‍රවණය කරොත් මේවා හොඳට ලැබෙනවා දැනගන්න හැකියාව ලැබෙනවා. ඒක ගොඩාක් වටිනවා. මොකද ඇත්තටම සතෙකුට මේක තේරෙන්නේ නැහනේ. එහෙමයි. අපි දෘෂ්ටිය තුළ ලෝකේ තියනවා කියලා ඉන්න තැන නම් සත්තුත් ඉන්නේ එතනමයි. අපි හිතමු අපි මේ ධර්මයේ දන්නේ නැහැ කියලා. අන්‍යාගමිකයෙන් මිත්‍යා දෘෂ්ටිකයෙන් ඕන විදිහට අපි හිතමු අසෘතවත් පෘථග්ජන කියලා භූමිය කියලා. ඒ වුණොත් අපිනේ දෘෂ්ටියේ ඒ කියන්නේ ලෝකේ තියෙද්දි මම මැරෙනවා කියලා. ඒ දෘෂ්ටිය තුළ තියෙනවා ශක්තියක්. ওই ශක්තිය තමයි සංඥාව ඕක තමයි සකස් වෙන නැවත මේ මිත්‍යා දෘෂ්ටිය තුළ නැවත උපතක් තියෙනවා. මේක ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක්. දැන් මෙතන මෙතන දැන් සිරසල්ලනවා කියලා හිතන්නකෝ. දැන් යාපනයේ ගියා සිරසල්ලන්න පුළුවන්. ඇමරිකාවට ගියා සිරසල්ලන්න පුළුවන්. හැබැයි දැන් මෙතන මෙතන ඔබ මැරෙන කියන එක ගැන මේකට උපමාව ඒ උපමාව ගන්නකෝ. දැන් ඔබ මැරෙනවා. එතකොට ඔබ ඔබ දැන් අවසාන මොහොතේ සිතක් උපදිනවනේ. මේ ලෝකේ තියෙද්දි මම මැරෙනවා කියලා මොකක් හරි සිතක් උපදිනවනේ එක්ක කම්පනයක්, ඇලීමක්, ගැටීමක් මොකක් හරි එනවනේ. අපිට එන්නේ රාග දේශ මොහොසිත. අපිට විතරාගී විත දේශී මොහොසිත එන්න හේතු නැහැ. ඇයි? අපිට කාම භූමියේ උපදින්නේ හැම සිතක්ම රාග දේශ සිත්. දෘෂ්ටිය තුළ උපදින්නේ රාග දේශ. මේ ධර්මයේ නොදන්න කෙනෙක් ගැන අපි කතා කරන්නේ. එහෙමනම් මිත්‍යා දෘෂ්ටිකයි. එහෙමනම් එයාට රාග දේශ මොහොසිත උපදින්නේ. එහෙම නේ? එහෙමයි. එතකොට ඒ තුල ශක්තියක් උපදිනවා. ඒ තුල තියෙන චිත්ත ශක්තියක්. හැමතිස්සම කම්පනයක් තියෙනවා. ඇලීමක් ගැටීමක් තියෙනවා. මෙන්න මේක තමයි මේ මෙන්න මේකද අපිට ගුරුත්වාකර්ෂණ ශක්තිය අපිට අපිට කියනවනේ ගලක් උඩ දැම්මම බිම වැටෙනවා. අපි කියනවා විද්‍යුත් ශක්තිය කියලා කරන්ට් එක අපි මොන හරි දෙයක් ෂෝට් වුණොත් අපිට පේනවා. නේද විදුලි ශක්තියක් තියෙනවා අපි නෑ කියන්නේ නෑනේ එතකොට චුම්බක ශක්තියක් අපි නෑ කියන්නේ අපිට උපමා පේනවානේ එතකොට ඒ වගේම අපිට චිත්ත ශක්තියත් ඔන්න ඔය වගේ තරංග ශක්තිය, තාප ශක්තිය, විද්‍යුත් ශක්තිය, ගුරුත්වාකර්ෂ මේ මේ හැම එකකම මෙන්න මේ වගේ චිත්ත ශක්තිය කියන්නේ ඒ එකකට එකක් මේකත් වෙනස්. මේකත් හටගෙන නිරුද්ධ වෙනවා. අර හැම එකක්ම හටගෙන නිරුද්ධ වෙන එකක්. පවතින එකක් නෙමෙයි. මේකත් හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි මේක හටගන්නේ කොහොමද? බාහිර එක දෙයක් දැක්ක ගම හානේ ලස්සනයි. ලස්සන කියන තැනම ශක්තියක් තියෙනවා. අද කාට හරි මරන්න හිතෙනවා මට ගහන්න හිතෙනවා මට මහා කේන්තියක් එනවා. අයි මේ එන්නේ. ඒක ශක්තියක්. බලන්න දෙයක් කෙනෙකුට ගහන්න යනකොට ලොකු හුස්මක් අරගෙන ලොකු ශක්තියක් ඇවිල්ලා න්යාට. ඒ කියන්නේ මේ චිත්තේන මේ සිතුවිල්ලෙන් මේක එන්නේ. එයා එයා හතුරෙක් කියලා දැක්ක නිසා එයා හතුරෙක් විදියට ගත සංඥාව තුලනේ ශක්තිය ඉපදිලා තියෙන්නේ. ඒතකොට ද්වේෂයනේ. ඒ ද්වේෂ ද්වේෂය තුල සංඥාව තුල ශක්තියක් තියෙනවානේ. එහෙමයි. නැහැ කියන්න බෑනේ. මෙන්න මේ ශක්ති ස්වභාවය තමයි අපි කිව්වේ අපි තුමු බලලෙක්ගේ මව් කුසේ. එහෙම නැත්නම් සතෙක්ගේ මව් කුසේ. කියන්නේ දැන් අපි මෙතන සිරස අල්ලනකොට ඒකට ඒරියල් එකක් තියෙනවානේ. සර්කිට් එකක් තියෙනවානේ. සර්කිට් එක නිසානේ සිරස අහුවෙන්නේ. දැන් යාපනයේට ඉඳලා සිරස අල්ලනකොට යාපනයේ තියෙන්නේ පයි ඔය ඒරියල් එක. ඒරියල් එකට සිරස සර්කිට් එකක් තියෙනවානේ. මේ සර්කිට් එක තමයි අර සතාගේ කලලේ. දැන් මෙතන අපි මෞකුසේ ඉපදුනේ මෙතන අපි මේ මේ කතා කරන සම්මුතිය තුළ නැත්තම් උපතක් නැහැ මෙහෙම. මේ මේ මිත්‍යා දෘෂ්ටික භූමියේ උපත උපත සිද්ධ වෙන හැටි තමයි මේ පැහැදිලි කරේ. සම්මා දිට්ඨිය තුළ මේ යථාර්ථය දකින කෙනාට උපතක් නැහැ. එයා දකින්න මේ සිස්ටම් එක හැදෙන හැටි. ඒ සිස්ටම් එක හැදෙන හැටි දැක්ක තැනයි යථාභූත ඥානය දකිනවා කියන්නේ. එයයි අවිද්‍යාව ප්‍රහීන අවිද්‍යාව අශේෂ විරාග නිරෝධයට එන්නේ. අවිද්‍යාව කියන්නේ මේ නොදන්නකම. මේ සත්‍ය දකින්න තැන විද්‍යාව අවිද්‍යාවට ඉඩ නැහැ. මේ සත්‍ය දකින්න තැන අත්‍තරම ශක්තිය ශුන්‍ය වෙනවා. ශුන්්‍යත චිත්ත විමුක්තියක් හම්බ වෙනවා. අනිමිත්ත, ශුන්්‍යත, අප්‍රණීත චේතෝ විමුක්තියක් තමයි බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ. ඒ තුල නැවත උපතක් නැහැ. මේ අවසාන ආත්ම භාවයේ බවට පත් මහා සසරක මහා ගෝර සසරක මේ සත්තු කුණු වෙලා බාගෙට කුණු වෙලා දුක් විඳින සත්තු දිහා බැලුවම පේනවා ඒ ඒ දුකම තමයි අද මිනිස්සයත් විඳින්නේ මේ මිනිස්සයා කියලා 아무තු දෙයක් නෙමෙයි සතාගේ දුක මිනිස්සයාගේ දුක අතර කිසි වෙනසක් නැහැ දුක දුකමයි මේක දකින්න මහා නුවණක් අවබෝධයක් ඕනේ එතකොට තමයි තේරෙන්නේ මේ මේ මේ ස්වභාවයේ පුදුමාකාර විදිහට සත්‍ය පේන්න ගන්නවා. ඒ පේන්න ගන්නකොට තමයි තේරෙන්නේ මේ මේ සසර ගෝර සසරක් කියන්නේ ඇයි කියන එක. ඇයි මේකේ බහනක්කම පෙන්වන්නේ කියන එක. මේකද මේක අපේ ආදීනව දකින්න නැතුව නිස්සරණයක් නැහැ කියන්නේ ඒකයි. ඕක පැති ගොඩක් තියෙන ඔය ඔය ටික පැහැදිලි කරන ආදීනව නිස්සරණ කියන එක. ධර්ම සිත දකින්න තැනක් තියෙනවා ආදීනව නිස්සරණ දකින්න කියන එක. ඒ වචන ගොඩක් විතරයි. ඒ මම වහන්සේගේ දේශනාවලදී හොඳයි මම මම වහන්සේගේ දේශනාව ඒක අහම්බෙන් මම මට දේශනාව ලැබුණේ ඔබ වහන්සේ අර කියන විද්‍යුත් චුම්බක ශක්තිය නිර්මාණය වෙන ඒ කියන්නේ ධන සහ ඍණ ගැටගෙන තැන අන්න ඒක හරියටම ඒක මට බොහොම අවබෝධ වුණා ඒ කියන්නේ බාහිරේ නැත කියන තැන බාහිරේ නැති යමක් ඒක අභිඥා අභිඥා දේශනාවක තියෙන්නේ එහෙමයි. ඒක හරියටම අභිඥා දේශනා. මට බෝධිය ඇල්ලුණා. අහුනේ. එතනදී ඒ ඒ ඒ වහන්සේ ඉදිරිපත් කරපු ඒ දේශනාවට මට බොහෝ දේ තහවුරු වුණා. බොහෝ දේ මට ඒක ඒක අතර හැමෝටම මේක වදින්න ඒකට හේතුව මේ දැන් අර අර දැන් කැම්පස් වල ඉන්න ළමයි එහෙම ඔය ක්වොන්ටම් න්‍යාය එහෙම ඉගෙන ගන්නවා. එතකොට අපි ක්වොන්ටම් න්‍යායත් පෙන්නනවා ධර්මයේ. ඇත්තටම අපිට මේ අවබෝධය තියෙනවා. අපි අවබෝධයටපත් වෙලා නැත්නම් අපිට ඔක කියන්න බෑ. ඔක කිසිම පොතක නැහනේ. කිසිම පොතක නැහැ. අපි කියන සමහර දේවල් කිසිම පොතක නැහැ. මේක ග්‍රන්ථ ධූරේ නෙමෙයි. පොත්වලින් අපි දකින සේරම දැක්කට පස්සේ තමයි විදර්ශනා ධූරේ කෙනෙකුට හම්බ වෙන්නේ. විදර්ශනා ධූරයට කෙනෙක් හැරෙන්නේ මේ පොතේ තියෙන දේ මේ ඇත්තද කියලා බලන්න යනකොටයි. ඒක බලන්න යනකොට තමයි කෙනාට දැනෙන්නේ මේ ලුණු රහ ගැන පොතක ලියන්න බෑනේ. අන්න ඒ වගේ දෙයක් නේද මේ බුදුන් වහන්සේ හැමතැනම පෙන්නලා තියෙන්නේ කියන එක එයාටම ප්‍රත්‍යක්ෂ වෙනකොට එයාට දැනෙනවා. මේක නේද මේ මේක නේද මේ කියලා. හැබැයි දැනෙන දේ පොතක නැති බවත් එයාට දැනෙනවා. එතකොට තමයි එයාට විදර්ශනා දුවට අවදි වෙන්න ඕන ඔතනින් තමයි. එහෙමයි මේ විදර්ශනාව ඒක මේක බොහෝ දුරට ප්‍රායෝගික පුළුවන් තරම් ප්‍රායෝගික වෙනකොට වෙනකොට තමයි මේක Taman තුළට වදින තැනක් එනවා. ඒක